දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේ විසින් සතිත නිවන් දකිමු කියන පොත. ඉතින් මම නෙමෙයි රකිත උනේ. තව මහත්තයෙක්. අය ඒක මම බලලා කියනවා ඉතලා මුද්‍රණය කරන්න ඉස්සෙල්ලා. ඒකේ සඳහන් වෙනවා ඒක සඳහන් වෙන පරිදි කඨින භාවනා. ඒ කියන්නේ මැටි, ජලය, ආදී වශයෙන් දේවල් අරගෙන ගින්න, ඒ ආදී වශයෙන් අරමුණු කරගෙන සහ ආනාපාන සති භාවනා කරමි. නිවන නිවන් දකින්න බැරි බව සඳහන් කර ඇත. එසේනම් බුදුන් බුදුවන විට වැඩුවේ ආනාපාන සතිය බව. ආනාපාන සතිය වැඩිම ඉක්මන් කර හිත එකඟ කරගත හැකි බව. සත විනීත සූත්‍රය සහ තවත් බොහෝ සූත්‍ර වල ආනාපාන සතිය බුදුන් විසින් වර්ණනා කර ඇති බව අපි දනිමු. දැන් බොහොම වැදගත් උතුම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය මොකක්ද කියන එක ඊළඟ හොයන්න. ආනාපාන සති කියන වචනේ නම් අහගත්තා. ආනාපාන සති කියන වචනේ තියෙන අර්ථ දැනගත්තා නම් වටිනවා. ආනාපාන සතිය කියන වචනේ බුදුරජාන් වහන්සේත් භාවිතා කළා. ඒ වගේම අන්‍ය පරිබ්‍රාජිකයෝත් භාවිතා කළා බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ සාසනයෙන් බැහැර. ඒ විතරක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික කියන වාග්ගී කියන වචනේ, සත්බොධ්ජංග කියන වචනේ, ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ මේ සියලුම වචන අන්‍ය පුද්ගලයෝ භාවිතා කළා. බුදුරජාන් වහන්සේත් ඒ වචනම භාවිතා කළා. හැබැයි බුදුරයන් වහන්සේ දුන්න අර්ථයේවට එතෙක් අන්නේ පරිපරාජිකයෝ ගත්ත ලෞකික අර්ථ නෙවෙයි. දැන් මෙන්න මේක හොඳට පැහැදිලිව තෝරා ගන්න ඕනේ. දැන් අදත් අපිට ආනාපාන සති කියන වචනේ අහන්න හම්බෙන්නේ. ආනාපාන භාවනාව කියන්නේ. දැන් අපි අර්ථ තෝරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන ආනාපානේ මොකද්ද? අන්නේ පරිබ්‍රාජිකයෝ වැඩි ආනාපානේ මොකද්ද? දැන් ආනාපානේට අර්ථ තියලා කියලා එහෙම තෝරගත්තා. දැන් වචනේ අරගෙන වචනේ දාලා බුදුරයන් වහන්සේ ආනාපාන හතිය වැළුවා අනික් අයත් වැළුවා කියලා කියනවා ආනාපාන හතිය වර්ණනා කළා කියලා කියනවා කියලා අපි කියනවා. දැන් බුදුරයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා තියෙනවා. එන්නේ මේ දේශනා ත්‍රිපිටකෙමයි කියන්නේ. හොයන්නත් ඕනේ. බුදුරයන් වහන්සේ තුන් මාසයක් එකලාව වස් කාලේ වැඩ ඉඳලා. ඒ තුන් මාසෙන් පස්සේ ඇවිදින්න. වික්ෂුන් වහන්සේලාට කියනවා. මහණනි ඔබලගේ අන්‍ය පරිබ්‍රාජකයෝ අහන්න පුළුවන්. ඉබුත් වස් කාලයේ බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා අහන්න පුළුවන්. එහෙම අහුවොත් කියන්න. ආනාපාන සති විහරණයේ බහුල කොට වාසය කළා කියලා. එතකොටයි මේ ආනාපාන සතිය මොකද්ද කියන්නේ? අරිය විහාරයේ කියාත් බ්‍රහ්ම විහාරයේ කියාත් තථාගත විහාරයේ කියාත් තියෙනවා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයක් පෙන්වන්නේ නැද්ද? මම පෙන්නපු ආනාපාන සතිය මොකද්ද කියලා මම වැඩුව ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවෝ. ඒකට විශේෂ වචන තුනක් දුන්නා. සාසනික වචන තුනක්. අරිය විහාරය. ආර්යයන් වාසය කරන හැටි. බ්‍රහ්ම කියන්නේ රහතන් වහන්සේ. බ්‍රහ්ම විහාරය කියලා කිව්ව එක. තථාගත කියන්නේ ඒකාන්තයෙන් බුදුරයන් වහන්සේ. ඒකට තථාගත විහාරය කියලා කියන්නේ. දැන් ඒකට හුස්ම ගැනීම හරි කියන අර අනිකය කඩේ කියලා කියන්නේ නොකිය වෙන අර්ථයක් කිව්වනේ. දැන් බුදුරන් වහන්සේගේ ආනාපානහතිය මොකද්ද? වැඩි ආනාපානහතිය. ඒකට කියනවා වචන තුනක්. හැබැයි ඒ අරිය විහාරය කියලා බ්‍රහ්ම විහාරය කියලා තථාගත විහාරය කියලා. ඉතින් බලපු අන්‍ය පරිබ්‍රාජකින්ගේ ආනාපාන හතියට අහලකටවත් ගහවන්න බෑ. අන්‍යව වළංගාව ආනාපාන හතියට අරිය විහාරය කියන්නත් බෑ බ්‍රහ්ම විහාරය කියන්නත් බෑ තථාගත විහාරය කියන්නත් බෑ. ඇයි හේතුව? ඒ අරිය බ්‍රහ්ම තථාගත තුනම මේ බුද්ධ ශාසනය විතරයි. යතර කොහොමද ඒක ගන්නේ අත්දේ ගන්නේ? සීහ සූත්‍රයේ අංගුත්තර නිකායේ සීහ කියන සූත්‍රයක් තියෙනවා. සීහ සූත්‍රයේ සීහ සේනාධිපතිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් මට ආශ්වාසවාදී කියන්නේ කරුණු සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුරු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වූයේ. එම ආශ්වාසය සඳහා දහම් දෙසන්නේ. එයින් සවවනු හික්මවන්නේ යැයි කියන මේ සත්‍ය කරුණයි. මෙන්න මේ හේතුවමට ආශ්වාසවාදී කියන්නේ. අනික ආශ්වාසවාදී කියන්නේ හුස්ම ගැනීම මුල් කරගත්ත වාදය. බුදුරණවහන්සේ ආස්වාදවාදී කියනවා. සාපුන් මාර්ග බලලංකාරයට උත්තම ආස්වාදය. මෙන්න බුදුරණවහන්සේගේ ආස්වාදය. නිවන. මාර්ග බල හතරේම ආස්වාද කරන නිවන. නිවන් ආස්වාදයේ සඳහා බුදුරණවහන්සේ ධර්ම දේශනා කළා. එහි එහි පිසු පිහිටෝ. මෙන්න මේ හේතියෙන් බුදුරණවහන්සේට ආස්වාදවාදී කියෝත් හරියි. එහෙනම් මොකද්ද බුදුරජාණන් වහන්සේ ආශ්‍රාස කළේ මොකද්ද පස්සාස කළේ අන්න අපි දකින්න ඕන හරියට වච්චගත පරිබ්‍රාජික බුදුරජාණන් අහනවා ශරීර සාඳුරන ස්වාමිනේ අස්සාසපත්තෝ අස්සාසපත්තෝ කියන ඇයි අස්සාසපත්ත කියන්නේ ආස්වාදයටපත් වුණා ආස්වාදයටපත් වුණා කියන ඇයි එහෙම කියන්නේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයන්ගමේ අස්තංගමේ ආස්වාදේ ආදීනවේ නිස්සරණ සතුසේ දකි ආස්වාදයටපත් වන අය වෙනවා දැක විදුනේ ආස්වාදේ පූර්ණ කොළෝ වෙනවා ඇවැත්නි ඊට මාර්ගයක් තියෙනවා ඇවැත්නි තියෙනවා පච්චකොත පරිග්‍රහණය කියනවා හැරි සාම ඒ මාර්ගය මොකක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙන්න මේකයි ආස්වාදයේ මාර්ගය එන බුදුරජාණන් වහන්සේ ආස්වාද කළේ වස්වාද කළේ මොනවා ආනාපාන කළේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආස්වාද කරමි මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි ආස්වාද කරමි උන්වහන්සේ පූර්ණ කළා ආසාව ප්‍රසාර ආනාපාන. දැන් උන්වහන්සේගේ ආනාපානෙට අරිය විහාරය කියනවා බ්‍රහ්ම විහාරය කියනවා තථාගත විහාරය කියනවා. හේතු නැද්ද කියන්නේ? යම් කිසි පුද්ගලයෙක් සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග අට වඩමි. මිත්‍යාදිට්ඨිය ආදී මාර්ගාංග අට අනාර්ය අංග අට පහ කරමි. කටයුතු කළොත් නිවන් දකින්නේ නැද්ද? එතන ප්‍රශ්නයක් තියෙනවා. ආරා පාරාගතිය සතර සතිපට්ඨානෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හොඳයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හුස්ම ගන්න අරිණ ආනාපාන සතිය තිබුණා කියලා හොඳටම ඔප්පු වෙනවා. අන්නේ පරිබ්‍රාජය ළඟ තිබුණා. සතර සතිපට්ඨානයේ ලෝකේ බිහි වුණා නම් බුදුරජාණන් වහන්සේ හැර උන්වහන්සේගේ ධර්මයේ තුලින් හැර තවත් ලෝකේ තුන් ලෝකේ කවුරුවත් වෙන්නන්න කෙනෙක් නැහැ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානිය වැඩුවා නම් ඒකාන්තයෙන් හෝ නිවන් මාර්ගය වඩන්න. ඒකාන්තයෙන් හෝ නිවන් දකින්න. එහෙනම් හුස්ම ගැනීමේ හැරීමේ සතර සතිපට්ඨානෙ තිබුණා නම් බුදුරණන් වහන්සේ පහළ වෙන නිසා නිවන් දකින්න සතර සතිපට්ඨානෙ නැහැ. එහෙනම් කොහොමද බුදුරණන් වහන්සේ කියන බණ හදියද? ධර්මයේ වැහිලා කිව්ව ඔන්න ඕක. අපිට මේ ආනාපාන සති භාවනාව කියන්නේ මෙන්න මේකයි කියලා හිතන් දුන්නේ කවුද? කොතනින්ද අපි ඔක ගත්තේ? පළවෙනි විග්‍රහ කරපු කොට තමයි විසුද්ධි මාර්ගය. අපි අහලා තියෙන ඉතිහාස කතා එකක් තියෙනවා. බුද්ධඝෝෂ හඳුරු මහා විහාරයට ඇවිල්ලා තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ අදහස් වෙනස් නොකර ඊට අනුකූලව අර්ථ විග්‍රහ කරලා දුන්නා පිට. එතකොට බුද්ධඝෝෂ හඳුරු ආවා කියලා ඉතිහාස කතාව සඳහා වෙන්නේ කොහෙද? අවුරුදු බුද්ධ වර්ෂ 950 අරන්. මහා විහාරේ විනාශ කරේ ගියේ මහා විහාරය විනාශ කළා භික්ෂුන් වහන්සේලා දන් නොදී උන්වහන්සේලා දාලා ඉඳන් තේරවාදී පරපුර ඒක අත්හැරලා ගිහිල්ලා විනාශයටපත් කළා බුද්ධ වර්ෂ 500 බිම උඳු වැපුරුවා කියනවා අලි දාලා නගුල් දාලා හාවන තිබිච්ච බිම මහා විහාර භූමිය ඊට පස්සේ මිනිසුන්ගේ කැරැල්ලක් ඇති වීම නිසා නැවත වාරයක් මහා විහාරය හදා කාටද බාර දුන්නේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා තේරවාදී භික්ෂුන් වහන්සේලා අසත් පුරුෂය හැටියට පිළි අරන් දුස්සීලිය හැටියට හේතු ඇතුව නිගමනය කරලා උක්කේපනීය කර්මයකින් සිවුරු ගලවලා පන්නා හැරීමේ නීතිය දැම්මට පස්සේ කොපිට පුළුවන් අපේ සිවුරු ගලවන්න කියලා වරෙල්ලා මාත් එක්ක යන් පිටසක් කියලා එක්තරා විසුවක් එතනින් ගිහින් රජුරුවන්ගේ උපදේශ පිට හදපු අබේගිරි කියන විහාරේ වාසය කළා. මහායානිකයන්ගේ හේවත් බාහිරයාගේ අදහස් අරගෙන ඒවා පොතලේ වුණා. ওই කාලයේ තුල ඔතනිනුත් වේදේලා හිටන් දක්ෂිණගිරි විහාරේ ගියා සාගරික කියලා බිස්සුවා. තව පිටසක්කට. අර අලුත් මහා විහාරය හදලා ඉඳන් 500 බුද්ධ වාස 500 කාර්ය හදලා බාර දුන්නේ. අන්න අර දක්ෂිණ ගිරි විහාරයට ගිය සාගරික විසු පරම්පරාව. දැන් තේරවාදීන්ද බාරුනේ. දැන් එතන ඉඳලා ඒ විහාරයේ උපසන්නස් පිට පිළිගත්ත නිසා මේක වැරදි කියලා. ඒක බාරගත් හාමුදුරුව తీරු ගලවලා අයින් කළා. අනිත් පිටේ ඉතකේ හිටියා. දැන් නව මහා විහාරයේ ඉඳලා තියෙන විද්‍යාස 500 මාසේ කවුද? තේරවාදී විසුදු. ඕකේ අවුරුදු 400ක් ඒගොල්ලන්ගේ પરම්පරාව ගිය තැන තමයි බුද්ධ වර්ෂ 950 ගණන් වල. ඔය කියන විසුද්ධි මාර්ගයේ ලියව බුද්ධ පොතක් කියන හාමුදුරුවෝ. ඉන්දියාවේ ඉඳලා ඔන්න ඕකටයි ආවේ. දැන් ඒගොල්ලන්ගේ අදහස් පිට තමයි ලියන්නේ. දැන් තේරවාදී අදහස් තියෙනවා. සාසනයෙන් වැහැරිලා පොහේ කරන්නේ නැතුව පන්නගත අභේගිරි වාසීන්ගේ බෙද බෙදලා ගිය කතියේ තියෙනවා බුද්ධ ධර්මයේ. එහෙම තියෙන නැති රෝගී කාටවත් තියෙන්නේ. තේරවාදී පරපුරේ ඉන්නවා කියලා අපි හිතා හිතා ඉන්නවද? ඉඳලා තියෙනවා. අන්න ඒකේ දැන් ලියාගත පොත තමයි පළවෙනි පොත තමයි ඔය කියන විසුද්ධි මාර්ගය. ඕක ලියවලා ඉතින් ඊට පස්සේ තමයි හරි දැක්කේ කියලා අනික් වට අර්ථ කතා ලියන්න දුන්නා කියන්නේ. දැන් ඔකේ මොනවද තියෙන්නේ? අපේ ආනාපාන හතියද යෝගින්ගේ අබුද්ධෝත්පාදක විඥානාපාන හතිය. දැන් හිතලා බලන්න. ආනාපාන සතියෙන් බුදුරයන් වහන්සේ නිවන අවබෝධ කළා නිවන ලෞත්‍රා බුද්ධත්වයට පත් වුණා කියන්නේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒ මොන ආනාපාන සතිය? කොහොම හොරගත්තා? දැන් නිවන් දැකීම සඳහා ලැබුණු ආනාපාන සතියක් ඇද්ද බෝසත් මනසට බෝසත් ඥානයට පහළ වුණු ආනාපාන සතියක් ඇද්ද? අන්න ඒකෙන් තමයි ලෞත්‍රා බුද්ධත්වයට පත් වුනේ. ඒක පාරමිතා පුරලා පාරමිතා ඥානෙ පහළ වෙච්ච නිවන් දකින ආනාපාන සතිය. ඒ නිවන් දකින්න දෙවිච ආනාපාන සතිය කියන එක ඒකයි. එතකල් ලෝකේ පවත්වගෙන ආපු සාම්ප්‍රදායික ආනාපාන සතියක් තිබුණා. ඒක උදර ගැනීම සහ පල්ලෙහාට ඇරීම. ඕක මුල් කරගත්ත ආනාපාන සතිය නම දාගත්ත එක්තරා භාවනාවක්. අන්නේ භාවනාව තමයි අදත් ආනාපාන සතිය අපි ආපහු ගන්න පටන් ගත්තා. මොකක් නිසාද ගන්න හේතුව? තේරවාදී බලකුල දාලා ගියාට පස්සේ තේරවාදී භික්ෂුවර දන් දුන්නොත් 1000 කහවන 1000 දල ගහනවා කියලා හජාන පොහිතෝරා. උන්වහන්සේලා එතන බලි කින්නේ සමහර අය එතනම මලව බලි කින්නේ. තාපසක් යන්න කියලා. ඒ තරම් නීච නිග්‍රහ කළ තේරවාදී පරපුර පන්නගෙන. ඕකට හිඟගත්ත මහායාන පරපුරට අයිති වෙන පිරිසක් හිරවු තැනට ඇවිදilla හිටා. බුද්ධඝෝස හාමුදුරුවෝ අතකරා ලියන. අපිට දුන්නා මෙන්න ආනාපානසති. දැන් අපිත් අද හිතා ඉන්න බුදුරන් වහන්සේට ඕක කරලා තමයි ඔතනේ වත් උනේ කියන්නේ. දැන් කොහොමද අපි දකින්නේ? බුදුරන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා බෝධිසත්ත්ව කාලයේ කුමාරාවදී පටන් ගන්නේ. ආනාපාන සතිය වැඩිවා කියලා දේශනාවල සඳහන් වෙනවා. දැන් මේක තෝරාගන්න උන්වහන්සේ වළපු ක්‍රියාකාරාවේ මොකද්ද කියලා තියෙන සූත්‍රය බලන්න. ඒතර මේක යථාර්ථය තෝරාගත්තේ. එක අවස්ථාවක භික්ෂුන් ආනන්ද හාමුදුරුව හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ පැත්තක ඉන්නවා. විවේකයෙන් ඉන්නකොට ආනන්ද හාමුදුරුව හම්බෙන්න වෙනම හිටපු තැනකට එක්තරා කුමාරවරු පිරිසක් ගියා. ඊළඟට ආනන්ද හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ස්වාමීනි මේ ගිහි ජීවිතය ගත කරගෙන අමුදරුවන් පෝෂණය කරමින් මල්ගඳ සුවඳ විලවුන් දරමින් සුඛෝභෝගීව කනබොන ආහාර කාලා බීලා මේ යහන්වල භාර්යාවන් සමග සුවසේ කාමසුවේ සැදමිලා ඉන්න අපිට පේනවා ඒක හරි සුවයි කියලා. ඔබ වහන්සේලා කියනවා මේ අරන්නේ රුක්මන ශුන්‍යාගාර වලලා ඉඳගෙන හුදකලා විවේකී වෙන්න එක සුවයි කියලා. අපිට නම් අපේ ලොකු මහ ප්‍රපාතයක් වගේ. අපි මේ 10 දිනාගේම ඡන්දේ එකයි. වැඩි හරියක් කියන්නේ මගේ මේ කියන මතේ. මොකද්ද? පංචකාම ආස්වාදී විඳගෙන මේ ගිහි සම්පත් විඳගෙන ඉන්න එක සුවයි. ඕකෙන් වෙගිලා කැලේ ගහක් මුල්ලයි තනියෙන් තනි කියලා බුදා කරලා ආවින්න එක මහා ප්‍රමාදයකට ගන්නවා. අපි අදහස නම් ඕකයි. දැන් මේක ඇත්ත මොකක්ද? කොහොමද පිළිගන්නේ? බුදකලා විවේකීව ආරණ්‍යක පොන්සුන්‍යාගාර වෙලා ඔය ජීවරප්පර වගේ තමන්ගේ පාඩුවේ ඉන්න එක හරි සාන්තියක් කියන්නේ කොහොමද පිළිගන්නේ? පින්නොතුනි බුදුරජාණන් වහන්සේ හම් වෙන්න හොඳ ඉතාම සුළු අවස්ථාවක් ඉදිරිපත් කළේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි යන් උන්වහන්සේ හම් වෙයි. කියලා බුදුරජාණන් වහන්සේ හම් වෙයි. ගියාම ආනන්ද හාමුදුරුවෝ මේ කියව ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට කියන්නේ. ඒ පාර කියනවා ආනන්ද ඔය කියන කතාව ඇත්ත. ඇත්තක් හැටියට පේනවා. කොහොමද පේන්නේ? මගේ කුමාර කාලයක් තිබුණා. මගේ කුමාර අවදී මං වින්ද කාම සම්පත්තියක් තිබුණා නේද? එයින් 100න් එකක්වත් මේ කුමාරවරු විඳලා නැතුවයි ඔය කතා කරන්නේ. ඔය කුමාරවරු යම් කාම සම්පත්තියක් විඳලා. ඔයිට වඩා 100 ගුණයකට වැඩි කාම සම්පත්තියක් මම කුමාරවදී විඳලා. ඒ කාලෙත් මට හිතෙනවා. මේක සම්පත්තියක් වගේ දැනෙනවා. හැබැයි මට ඊට වඩා එක්තරා නුවණකින් මට වැටහෙනවා. මොකද්ද? මේ කොච්චර සම්පත් ඉඳගෙන හිටියත් අපි මහලු වෙනවා. වැහැරෙනවා. මැරිලා යනවා. කවදාවත් ඉස්සර සැනසෙල්ලක් මේව ඇත්තේ නැහැ. මහා ගිනි ගොඩක් වගේ තමයි මේ ආස්වාදයේ විදිහේ ගිනි ගොඩක ඉඳගෙන විදිහේ ආස්වාදයක් වගේ. මේකෙන් වෙන් වෙන්න තියෙන නම් කොච්චර හොඳ කියලා මට හිතෙනවා. ඒ වෙනකොට මගේ හිත කොච්චර හරි කාමයට ඇදිලා යනවා. ඒක හොඳයි කියලා හිතනනම් වලත් වෙන් වෙන්න බෑ. ඒක කුමාරාවදීක මම හිතුවා. ඒ විලාසෙ මම කල්පනා කළා. ඇයි මට මේ විදිහට කාමයන්ගේ වෙන් වෙන්න බැරි? ඇයි මේ වීතරාගී නිදහස් වර්මගේ හිත ඇදලා යන්නේ නැත්තේ? මටම මේ වෙලාවේ ඥානය පහළ වුණා. ඒ පහළ වෙච්ච ඥානය ගැන මම පාරමිතාමක බෝසත්ණන් වහන්සේට බුද්ධත්වයේ කරා මෙහාවට ඥාන පහළ වුණේ බොමැලි විතරක් නෙමෙයි. මුල ඉඳලා මේ ඥාන පහළ වී තමයි එකිනෙක අත්හැරගෙන ගියේ. උන්වහන්සේට වැටුණ කාගෙන්වත් අහපු නැති ප්‍රශ්නෙට පිළිතුරක්. මේ ආස්වාද දින පංචකාමයේ වෙන් වෙන්න බැරි වෙන්න හේතුව කාමියෝ ප්‍රියමනාපයි යහපතයි හොඳයි කියලා නිතර හිතනවා. වෙන්වීමෙන් නික්මීමෙන් ලබන්නා නිදහස හොඳයි කියලා හිතන්නේ නැහැ. මෙන්න මේ ආකල්පයේ හරි යථාර්ථය නොහිතන නිසායි. මට මේ ප්‍රශ්نين මේ විදිහට බැහැ. මේ කාරණේ දැනගෙන මම ඉන්පසු කාමයන්ගේ ආදීනව නිතර සිහි කරන්න බලන් ගන්නවා. පංචකාමියෝ මෙබඳු ගිනිගොඩ වලවා. මෙබඳු අසාරත්වයට ඇදලා දානවා. මෙබඳු විනාශයක් ඇති කරනවා. සසර ගුලාවට පත් කරනවා. මේ වෙන්වීමක් ඇද්ද? එතන මේ මුලා එකක්වත් නැහැ. ඒක නිදහස්. ඒක සාන්තයි ප්‍රණීතයි. ඔන්න ඔය ප්‍රමේයට මම හිතන්න පටන් ගන්නකොට මගේ හිත નિરાයාසයෙන් කාමයේ වෙන්නුනා. මේ විදිහේ වෙන්නාට පස්සේ මට හැකියාවක් ලැබුණා. කිසිම අමාරුවක් නැතුව මුළු රාජ්‍යයක් මුළු කාම සම්පත්තිය ඔක්කොම අත්හැරලා දාලා මේ විදිහේ වතල සිවුරක් අරගෙන මේ විදිහේ හිගවන පාත්‍රයක් අරගෙන හුදකලාවේ විවේකී ජීවිතේ මීට වඩා හොඳයි කියන අදහසින් දැනසිල්ලෙම වෙන් වෙලා යනවා. මම දුකසේ පැවිදිද ගියා නෙමෙයි. ඔන්න ඒ කාරණේ අවබෝධ වුණාට පස්සේ පැවිද්දට ආවා. එදින්ට එන මට විවිධ කාම සංකල්පනා එනවා. කාම අදහස් එනවා. ඒක මහ වදයක් වෙනවා. ඒ ලාජි මම කල්පනා කරනවා. මේක මහ වදයක්. මේ කාම සංකල්පනා ඉන්නේ නැත්නම් මේකේ මිදෙනවා මට කොච්චර සාන්තද? ඉතින් ඇයි මේ සාන්තිය වෙනිපෙනින් වගේ හිත පිළිදන්නේ නැත්තේ? මෙන්න මෙහෙම අදහසක් මට ආවා. ඒකට හේතුව මටම ඥානයක් පහළලා මතුවුණා. මොකද්ද හේතුව? මේ කාම සංකල්පනා නිතර සිහි කරන් ඉඩ දුන්නොත්. ඒ පසුපස හඹා ගියොත්. ඒකෙම ආස්වාද දකින්න. වෙන්වීමේ ආනිසත නොහිතන තාකල් මේකෙන් වෙන් වෙන්න බෑ. මේකයි මේ කාරණා. ඒ නිසාම කාමයන්ගේ ආදීනව කාම සංකල්පයන්ගේ ආදීනව නිතර හිතන්න ඕනේ. මේකේ වෙන්වීම ලබන්නා වූ නිදහස කොච්චර සාහසද ප්‍රණීත කියලා එහි වර්ණනා කළ එහි ගුණාංග හිතන්න ඕනේ. ආනිසංස හිතන්න ඕනේ. මෙන්න මේක මේ අනුගමනය කළා. වැඩි කල් යන ඉතලා වගේ හිත කාම අදහස් වලින් වෙන් වෙලා ගිහිල්ලා සවිතක්කව සවිතාරව විවේකයෙන් හටගත් පීඩකයන් ප්‍රථම ධානයට පනු. පංච නිවන් දුර වෙලා. මෙන්න මේ විදිහටම එතනින් මිදුණා. ඒ විලාදියමට විතර්ක ਵਿਚාරය වද දෙනවා. ඒ විලාදි මට හිතෙනවා මේ විතර්ක ਵਿਚාරය මනස රැවුදෙන්නේ නැත්නම්. ඇදී එන්නේ නැත්නම්. කොච්චර නිදහස් සාන්තුයි. ඒ උනාට හිත විහිදන්නේ. සිතිය ධානයට හිතයන්. ඒ විලාදි කල්පනා කළා. මේකට හේතුව මොකක්ද? මේ විතර්ක ਵਿਚාරියෝ ආදීනව සහිතයි. මේන් වෙන්නේම සාන්තයි ප්‍රණීතයි කියලා නිතර මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ කාරණේ කරගෙන යෑමේදී નિરાයාසයෙන් මගේ හිත විතර්ක ਵਿਚාරයන්ට ගෝචර නොවි වෙන් වෙලා හිටන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හිත සිටියා ඥානෙ පිහිටියා. ඒ විතරයි මම ප්‍රීතිය නිතරම නැగి නැగి එනවා. ඉන් එහාට යන්න බෑ. සුඛය හරි සාන්තයි. මේ ප්‍රීතියකට බාධක. ඒ වුණාට මගේ හිත තුන්වෙනි දහන හිටින්නේ නැහැ. හේතුව මොකද්ද? ප්‍රීතිය ආදීනව බැරිුවේ නැහැ. වෙන්වීම යනිසංස බැලුවේ. ඒ නිසා මම මේ ලැබෙන ප්‍රීතිය මෙබඳු සයිතයි මේක ඕදාරිකයි. මේකෙන් අහකින් ලැබෙනා සුඛේ සාන්තයි ප්‍රණීතක සීකනොට નિરાයාසයේ මගේ හිත තුන්වෙනි දැහැණි පිහිටිය දෙවෙනි දැහැණි බිඳුනා. හැබැයි මේ සුඛේ නිතර මතු වෙන සුඛ සංඥා එනවා. ඒ සුඛ සංඥා මගේ හිතට බාධකයක්. උපේක්ෂාවට බාධකයක්. ඊළඟ උපේක්ෂාව කොච්චර හොඳද කියලා හිතුණා. මගේ හිත උපේක්ෂාවේ පිහිටන්නේ අර සුඛේ පිහිටන්නේ. මට නුවණ පහළ වුණා. මෙන්න මේ කියන්න ආව සුඛේ ආදීනව සහිත බලන්න ඕනේ. මේකේ වෙන්ගිලම උපේක්ෂා කොච්චර සාන්තව වෙනද කියලා මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ කාරණේ කරගෙන යනවා මගේ ඉතින් નિરાයාසයෙන් සුඛේ විදිලා ගිහිල්ලා උපේක්ෂා එකක් දාලායි චතුත් අධ්‍යයනෙ පිහිටි. ඔතන පටන් ගෙන බුදුරජාණන් වහන්සේ එකිනෙකට පෙන්නනවා ওই විදිහට ගිහිල්ලා අන්තිමට ලෞතුරා බුද්ධත්වයට යනකම්ම ගිය මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නවා කුමාර කාලේ ඉඳලා කෙලෙස් සංසිඳවාගෙන ගිය ක්‍රමයක් තිබුණා. අන්න උන්වහන්සේගේ මාර්ගය. ඕකට කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඉඳලම ආනාපාන සතිය බහුලවට වාසය කළා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය මොකක්ද තිබුණේ? පහකල යුතු පාප ධර්මයන්ගේ කෙලෙස් ධර්මයන්ගේ ආදීනව බැලීමෙන් පහ කිරීම. පස්සාස කිරීම. අතුරු කල යුතු අන්නා වූ සාන්තෝ ප්‍රණීතෝ වංගයන්ගේ ආයසස වෙනෙහි කරමින් ඒකට ඇතුළු වීම. ඔය ක්‍රමයට ගිහිලා අන්තිමට සාන්තෝ ප්‍රණීතෝ එකම දේ නිවනයි කියන තැනට ගන්නවා. සියලු කෙලෙස් සංසිද්ධිය ලැබන්නා නිවන් සාන්තිය කොටෙන්ද හම්බුනේ. අනිදාට එයින් එහාට කරන්න දෙයක් මට නැහැ. ආස්වාදය පූර්ණ කරලා ඉවරයි. ඊට මොකද උන්හත් දැක්ක. ඉස්පර්ශ ආයතන හය පිළිබඳ උන්වහන්සේ උදයන්ගමේ අත්ංගමේ ආස්වාදී ආදී නෙවේ නිසා මේ තපසේ දැක්කා. දැකලා පූර්ණ කළා. පූර්ණ කිරීමත් එක්කලා අරිහතේ ලැබුණා. ආස්වාදය පූර්ණ කළා. දැන් උන්වහන්සේට ආස්වාද කළේ ආස්වාද කරලා ඉවරයි. පස්වාද කළේ පාපේ සියලු ආකාරයෙන් පසාද කරලා ඉවරයි. මේ මතු කරන්න දෙයක් නැහැ කියලා ආනාපානිය පූර්ණ කළා කියලා දැනගත්තා. මෙන්න බුදුරජාණන්සේගේ ආනාපාන. දැන් ආනාපාන කියන වචනේ අරගෙන අර්ථය දන්නේ නැතිව. ඕකට හුස්ම අල්ලගෙන දැකලා මොකක් වෙයි? ගැලපෙන්නේ අන්න ඒක තමයි කියන්නේ ධර්මයේ කියා දෙන සූත්‍රයේ විග්‍රහ කරන දැනින් ඒක හොයාගන්න ඕනේ. ඕක වැරදිච්ච තැන් පටන් අපිට සිද්ධ වුණා එක දෙයක්. ලෝභය කුමක් නිසා එනවද, ද්වේෂය කුමක් නිසා එනවද, මෝහය කුමක් නිසා එනවද කියලා මේ ආර්ය පරිශ්‍රණය කරන්නේ නැතුව නිවන් දකින්න හිතාගෙන අපි වෙන වැඩ පිළිලකට වැටෙනවා. හිත එක්තැන් කරලා. අර අනාර්ය වැඩ පිළිලෙට බහලා හිටන් අපි ඒකේ සමාධියටපත් වෙලා අපිත් ආර්ය වුණා කියලා හිතායි. දැන් කොච්චර වෙනස් වෙලා තියෙන්නේ. අනේ යථාර්ථය දැනගන්න ඕනේ හරියට. බුදුරන් වහන්සේගේ ආනාපානසතිය මොකද්ද කියලා. ඒතර අන්න ඒක දැනගත්ත පස්සේ මොකද වෙන්නේ?